ධර්මානුශාසනා ආනන්ද දේශකයන්න් වහන්සේ ශ්‍රී කල්යාණී සාමග්‍රී ධර්ම මහා සංඝ සභාවේ අනුනායක අපවත් වී වදාලා ති පූජ්‍ය කෝට්ටේ ශ්‍රී දේවානන්ද නායක ස්වාමීන් වහන්සේ තස් භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස දැන් සදහවතුනි අපි මේ වේදල්ල සූත්‍රේ අපි චුල්ල වේදල් මේ සූත්‍රේ අපි ගිය පාර සක්කාය දිට්ඨිය පිළිබඳව කතා සක්කාය දිට්ඨිය ඊටිසෙන් සක්කාය කතා ඒ සක්කාය කතා කරලා කියුවේකින් කියන්නේ අපේ ජීවිතේ වැඩ කරන හැටි එච්චරයි ඒ සක්කාය කියන එකකින් කිව්වේ අපේ ජීවිතය කොහොමද වැඩ කරන්නේ ඒ ඒ කොටස් වලට අයිති කෘත්‍යයන් කළා ජීවිතය කියන එකත් සංවිධාන කළා පවත්නවායි කියන එකයි ඒ සක්කාය කියන වචනෙන් සම්පින්නන කළා කතා කරනකොට ඒ විදිහටයි කියන්නේ. ඒකට සක්කාය දිට්ඨිය කියන එක ගැන තමයි ගිය වාරේ කතා. එතකොට අසුතවා පුතුජනෝ කියන එක එතෙන්දී කියවුණා ඒ අවස්ථාවේදී ඒ මොකද්ද මේ ප්‍රශ්නයක් ඇහුවා මේ සක්කාය දැන් හරි. සක්කාය දිට්ඨිය කියන්නේ මොකද්ද කියන එක ගැන මේ විස්තරය ඉදිරිපත් කරන්න සිද්ධ වුණේ. එතකොට ඔය අසුතව පුතුජනෝ කියලා එතෙන්දී එන්නේ මොකද්ද? අපි අර ශාරීරික වශයෙන් නැත්තම් ශරීරයේ පවතිනා අර සක්කාය සොකීය කෘත්‍යං කරන කොටස් ගැන විස්තරේ සක්කාය කියවිලා ඒ කොටස් වල යම් කිසි පෙරලියක් වීම පෙරලියක් නොවීම වීම කියන දෙකක් පවතී. දැන් සක්කාය දිට්ඨි කියන වචනෙන් කියන්නේ අර ස්වකීය කෘත්‍යයන් ඒ ශරීරේ අපේ තියෙන දල වශයෙන් ගත්තොත් ලේ ධාතුව, සෙම, කටු මේ ආදී කොටස් අප්‍රමාණ ගොනු වෙලා මේ ජීවිතය හැදිලා තියෙන්නේ. මේ කාරණේ පිළිබඳව හොඳ වැටහීමකට හොඳ තේරුමකට වැටුණොත් නිරන්තරයෙන්ම ජීවිතයේ පිළිබඳව මේ ලෝකේ සාමාන්‍ය මිනිසා නොසිතන පැත්තකට අපේ සිතිවිලි වැටෙනවා. ඒ සිතිවිලි වටවන්න විප්ලවය වෙනසක් කිරීම තමයි කිරීම තමයි බුදුවරුන්ගේ බලය. ඒතකොට දැන් මේ සක්කාය දිට්ඨිය කියලා කියන වචنين කිවි මොකද්ද? ඒ සක්කාය කියන ඒ මේ තමන්ගේ අයිති කෘත්‍යයන් කරන ඒ ඒ කොටස් වල පවතින ශක්තිය ඒත් අපි කාම ධාතුව තමයි වෙන් කාම ධාතුව වශයෙන් වෙන් කළා එක ඒ කාම ධාතුවේ පවතින පැවැත්ම ඒකේ අඩු වෙලි මේ වැඩිවීම අඩු වීමක් නෙවෙයි වැඩිවීම සිදුවීම කෙරෙන කෙරෙනව කෙරෙන්න ඕන එහි පැවැත්මයි විවිධ ආකාරවල වින්දන ලබා ගැනීමයි කියන මේ කෘත්‍ය මේ සිද්ධිය කෙරෙන්න අර කියන කාමය රැඳිලා පවතින්න ඕන ඒ වගේම ඒකේ වැඩිවීමක් සිද්ධ වෙන්න ඕන. අර දුක කියන එක පීඩණය, අමාරුව, අපහසුව කියන එක ලබා දෙන්න අර කාමයේ වැඩි වෙන්න. ඒ කාමයේ වැඩි වෙච්චා. තමයි ඔය අපි දුක් විඳිනවා කියලා කියන්නේ කාම ධාතුවේ දැන් නිකුත් කරන අයිතිවාසිකම්. ඒකට අපි කියනවා රත් වීම කියලා තමයි කිව්වේ. කිව්වට ඒකම තමයි රත් වීම තමයි දැන් සිද්ධ වෙන්නේ. එතකොට මේ විදිහේ රත් වීමත් මේ විදිහේ රත් වීමත් ඒක නොනවති පැවැත්මත් කියන මේ සිද්ධිය නොනවති පැවැත්මත් කියන මේ සිද්ධිය එසේ සිදුවීමට මූලික වන සිද්ධිය මොකද්ද කිව්වොත් සක්කාය දිට්ඨිය කියලා කියන්නේ. දිට්ඨිය කියන්නේ මොකද්ද? ඒ කෘත්‍යම් පිළිබඳව තමා ළඟ තියෙන වැරදි වැටහීමක් නිසා වැරදි වැටහීමක් නිසා ඒ දුක් දීමට හේතු වන පැවැත්මට නොනවත්තා පැවැත්ම ගෙන යාම හේතු වන අර ශක්ති නිෂ්පාදනය අර කාම ධාතුවේ ධාතුවේ වර්ධනය සිදුවීමත් ඒකේ ප්‍රමාණව ශක්ති ප්‍රමාණවල වේග වැඩිවීමක් කියන මේ දෙකම අර සක්කාය පිළිබඳව වැරදි මතයක් නැත්නම් වැටහීමක් හරි වැටහීමක් නැති කමෙන් සිද්ධ වෙන වැඩක් ඒ සිද්ධ වෙන වැඩේ ඒ ආකාර කොහොමද සිද්ධ වෙන්නේ ඒ නිකන් කිව්වට මදි ඒක සිද්ධ වෙන ක්‍රමයක් ඒ ක්‍රමය <clears throat> ඉස්සරහට දානවා අසුතවා පුදුජනෝ කියලා ඒ කිව්වේ මොකද්ද? ශාරීරික මේ ඕනෑම දෙයක වෙනසක් ඈතින් කරන්න ඈතින්නම් කරන්න නම් ශබ්ද තරංගයකින්ම ඕන ඒක කරන්න. ශබ්ද තරංග. ඒ ශබ්ද තරංගය හැර ඒ ශබ්ද තරංගයේ තියෙන ප්‍රමාණය, භ්‍රමණ වේගය, භ්‍රමණ ප්‍රමාණය ආදී මේ නිම්ම ආදී මේ දේවල් ඔක්කොම සමර්ථයි ගානට අරක වෙනස් කරන්න. නැත්තම් වෙන එකකින් පැලුවත් පොඩි වෙලා යනවා. සීරුවත් හැදෙනවා. එන <clears throat> ඒකට නියම ගණනට වැඩ කරන්නේ ශබ්ද තරංගයක්. ඉතින් දැන් අසුතවාපතු ජනෝ කිව්වේ අර <clears throat> නිරන්තරයෙන් වැඩමින් පවතින කෙලෙස් ඇති පුද්ගලයන් නිතර වැඩමින් පවතින කෙලෙස් ඇති කියලා කිව්වේ අර හැම වෙලෙම ඒක වගා වෙනවා වැඩි වෙනවා වෙන්නේ කොහොමද කිව්වොත් අර වැරදි වැටහීම නිසා මොන වැරදි වැටහීම මේ ලෝකය සමනුත් ලෝකේ කියවා මේ බාහිර <clears throat> පරිසරයන් <clears throat> සමනුත් පිළිබඳව තමා තුළ අටගෙන තිබෙනා වූ වැරදි තේරුම නිසායි මේ දේ දැන් සිදු වෙන්නේ කියලා කිව්වේ. ඒකට ඒ සිදුවීමට හේතු වෙන්නේ අර Tamanta <clears throat> නිරන්තරයෙන් ජීවිතයට සම්බන්ධ වෙන්නා වූ ශබ්ද තරංගවල ඒ ශබ්ද තරංගවලින් ඒක වෙනස් කර ගැනීමට උවමනා කරන තරංග නිෂ්පාදනය තරංග නිෂ්පාදනය තමා තුල නැති නිසා ඒ එතකොට ඒ නැතිකමින් සිද්ධ වෙන ප්‍රතිඵල වගේක් කිව්වා අරියාණං අගස්සාවි අරිය ධම්මේ අකෝවිදෝ අවිනීතෝ ආදි වශයෙන් ඊගේ පාර විස්තරයක් මේක තමයි. ඒකෝට ඒයින් පෙන්නනවා අපේ ළඟ අර ඒවා නිසි තැනට ගන්න උවමනා කරන අර උවමනා කරන තරංග නිෂ්පාදනය ඒ ශබ්ද තරංග අනිත් එක තරංගයකින්වත් ওই වැඩේ කරෙන්නේ නැහැ. එතකොට ඒ තරංග නිෂ්පාදනය කර ගැනීමට වමනාදී දැනගෙන අහලා නැති නිසායි අසුතව ප්‍රතිඥානයි. ඒතර ඒකෙන් එහෙම නොඇසීම නිසා වෙන්නේ මොකද්ද? කිව්වොත් එයාගේ අර පැවතුම් ස්වરૂපයක් බුදුහාමුදුරු ඉදිරිපත් කළා මෙන්න මේ තීරණ ස්වરૂප වගේක් එයා නිතරම පාවිච්චි කරනවා. ඒ මොනවාද? මම, මගේ, මට, මගෙන්. ඔය ඔය හතරයි අපේ ළඟ හැම ඉස්සම පාවිච්චි මම, මගේ, මට, මගෙන් කියලා හතර. එතකොට ඕක මේකේ මේ සාමාන්‍යයෙන් පෙන්නන්නේ මේ රූපය ආත්මය වශයෙන් ගැනීම ආත්මයේ රූපය රූපවත් බව ගැනීම ආදී ඔන්නෝය පදවලිනුයි පාලි මේ මේ වචන වලින් ඒක ගලපලා තියෙන්නේ. එතකොට ඕක රූපය මගේ වශයෙන් ගන්නවා කිව්වහම අපිට පටලැවිල්ලක් තියෙනවා. පටලැවිල්ල මොකද්ද? රූප වශයෙන් අපි අරන් තියෙන්නේ මේ ඇහැට පෙනෙන රූප. එතකොට රූපය අපේ වශයෙන් ගන්නෑ කිව්වහම ඒක අපට තෝරගන්න බෑ. මේ රූපේ කිව්ව අපි ගියේ පාර විස්තර කරා වෙනස් වීම. වෙනස් වීම. ඒකට වෙනස් වීම කිව්වහම පෙනීම වෙනස් වීමත්, ඇහිීම වෙනස් වීමත්, ආග්‍රහණය කිරීම වෙනස් වීමත්, රස විඳීම වෙනස් වීමත්, ස්පර්ශ කිරීම වෙනස්. මොකී වෙනස් වීමක්ද? ඒ ඒ අවස්ථාවට ඉදිරිපත් වෙන ඒ අරමාණු හෝ රූප කලාපයන්ගේ වෙනස් වීමෙනුයි රූප පේන්නේ, ශබ්ද ඇහෙන්නේ. කනේ තියෙන රූප කලාප වෙනස් වීම නිසා ශබ්ද ඇහෙනවා. ඇහි තියෙන රූප කලාප වෙනස් වීම නිසා ඒ වෙලාවේ පෙරලෙන නිසා දර්ශන පේනවා. නහයත් එහෙමයි. දිවෙත් එහෙමයි. ශරීරෙත් එහෙමයි. ඒතකොට ඒ ඒ වෙලාවට ඇඟෙන් දීක ස්පර්ශ වෙනකොටම යම් කිසි රූපණයක් යම් කිසි රූපණයක් ඒ කියන්නේ එතන බිඳී යන කොටස නැති වෙන කොටස. ඒ නැතිවීමත් එක්කම මේ දැනීමමත්. ඒක අපි ගිය පාර කිව්වා ඒ පංචස්කන්ධ වැඩ කරන හැටි ඒ ඔක්කොම විස්තරයක් ගිය පාර අපි දුන්නා. කිව්වද? අතට. නෑ. එතකොට දැන් මේ මං ඉන්නේ අදට සීනකට පෙරලෙන්න. අරක ඒකේ ආශ්‍රය නැතුව මේකට පෙරලෙන්න අමාරුයි. අද තියෙන්නේ as සක්කාය දිට්ඨියෙන් වෙනස් වෙන්නේ වෙන් වෙන්නේ කොහොමද කියන එකයි අද ප්‍රශ්නේ. දැන් සක්කාය දිට්ඨිය කියන්නේ මොකද්ද? දැන් සක්කාය දිට්ඨිය නැති වෙන්නේ නැති වුණ අවස්ථාවේ කොහොමද ඒකේ ස්වરૂපය කියලා ඊළඟට. එතකොට අපි සක්කාය දිට්ඨිය පිළිබඳව කතා කරනකොට අපි සාමාන්‍යයෙන් මෙලෙච්ච කිසිම සම්බන්ධයක් පැවතුම් වල කිසිම ශිෂ්ටත්වයක් නැති කෙනෙක් ගැනයි ඒ කතා කරන්නේ. සක්කාය දිට්ඨිය නැති නැති කියන වචන එක්ක සක්කාය දිට්ඨිය සම්බන්ධ කරනකොට ඒ එන්නේ අපි හැරුණේ සත්පුරුෂ නැත්තම් ශිෂ්ට කියන පැත්තටයි ඒ කතා කරන්නේ. එතකොට අශිෂ්ටත්වයයි අර කතා කළේ මේ කතා කරන්නේ එන්නේ ශිෂ්ටත්වයයි. එතකොට ඒ මුළු ලෝකේ ඉන්න සාමාන්‍ය සත්ත්ව ගණයටයි ඔක්කොම ශිෂ්ටත්වයෙන් එහා නම් අහුවෙලා නැත්තම් ඒ ඔක්කොම අර අර ප්‍රතු පුතුජන කියන ස්වરૂපෙදී එයාට කතා කළේ ඒකයි අසුතව පුතුජනෝ කියලා කිව්වේ ඊළඟට මේ අද කතාවේදී ඒකේ දාවුසු සුත්තව අදීසා අද මේ සක්කාය කියන එක නැති පැත්තට හැරෙන ඒ සක්කාය නැති වෙවි යන අවස්ථාවේදී කුජලයාගේ తত্ত্বය විදහාපාන මේ මෙහිදී නාසෙක් බුදුහාමුදුරන්ගේ ප්‍රකාශේ පෙන්නනවා සුත්තව අරිය ශාවකෝ කියලා ඔය ඔතෙන්ද එන්නයි මෙච්චර මං දඟලි. අසුතවා පුතුජ්ජන් සුතවා අරිය ශාවක. ඉතින් ඕවා නිකන් වීසු කරලා මේ නිකන් වෙස්සලා අරින්න බෑ. ඒ පද ගෙතිල්ල තියෙනවා මහා විද්‍යාත්මක පදනම අත්‍යවාර. ඒක තේරුම් ගන්න ඕන. මේ අසුතවා පුතුජ්ජනෝ කිව්වේ අර ශබ්ද තරංග ශබ්ද තරංගයේ එක හොඳ සක්කාය පිළිබඳව හොඳ වැටහීමක් ඇති ශබ්ද තරංග නැති නිසා එයා තාම නිරන්තරයෙන්ම අර කෙලෙස් නිෂ්පාදනය කරන ඝනේ තමයි ආයි කොතනවත් කෙලෙස් හැදෙන ඝනේට එයා පැත්තට වැටලා නැහැ. ඒ ඔක්කොම අසුතව පුතුජනෝ කියන වචනයෙන් හඳුන්වනවා. එතකොට සුතව අරිය ශාවකෝ මේ කවුද? සක්කාය දිට්ඨිය කඩන. සක්කාය දිට්ඨිය කියන එක දැන් මේ කාටත් තේරෙන්නේ නැති. සක්කාය දිට්ඨිය සක්කාය දිට්ඨිය කියන්නේ ජීවිතය දුකට හෙළ හෙළ ඒ දුක් අයිතිවාසිකම් දිගින් දිගට ගෙන යන ශක්තිය. ඒකටයි මේ <clears throat> සක්කාය දිට්ඨිය කියන්නේ. එතකොට ඒ සක්කාය දිට්ඨිය කා තුලක් තියෙන්නේ. කූඹිය තුලක් තියෙන්නේ. ඒ නැති සතෙක් වශයෙන් මේ ඉදිරිපත් වුණොත් ඒ හැම පුංචි සතා තුළම ওই සක්කාය දිට්ඨිය කියන එක තියෙනවා. ඒක අමුතෙන් ඉගෙන ගන්න ඕන එකක් නෙමෙයි. එතකොට සක්කාය දිට්ඨිය නැති කියනකොට මේ කියන්නේ ඒ සතුන්ගෙන් අයින් වූ අර ජීවිතය පිළිබඳව විශේෂ දැනීමක් අවබෝධයක් වැටහීමක් ලබාගත් කෙනෙක් පිළිබඳව ඒ කතාව. එතකොට ඔන්න දැන් මේ කාගයත් ඒ අයට සන්තෝෂයටපත් වෙන්න පුළුවන්. අර කියන தත්යෙන් අපි වෙනස් වෙලා ඒ වෙනස් වෙනයි කියන එක ගාහනම ලොකුම අන්තිම මට්ටමේ නෙමෙයි එක්තරා ප්‍රමාණයකින් බෙල්ලවත් අපි හරෝගෙන ඉන්නවා මේ පැත්තට දැන් ඉතින් ඩිංග ඩිංග තල් වෙන එකයි තියෙන්නේ කියන එක කියන්න පුළුවන්. එතකොට ඒ අපි දැන් ගන්නවා අර ශබ්ද තරංගය ගැන මේ කියන්නේ සුත්තවාපතු මේ අරිය ශාවකෝ කිව්වේ මොකක් නිසා? දැන් මේ පිටිස මේ අවස්ථාවේදී මේ පන්තිවලදී নানা දේවල් අහගන්න. අහගෙන අද මයික්ක මහත්තයෙක් කියනවා මේ සම්බන්ධ නොවි තිබුණා නම් එයාට මං කොයි ගිහිල්ලා කවදා මේ කොතන ගිහින් ඉපදිලා දන්නේ නැහැ කියන. ඒ තරම් අමාරුයි කියලා මේ මේ සමාජයේ නිදහස්ව ඉන්නයි කියන එක. ඒකයි මහත්ය කිව්වේ. අන්න ඕකටයි සුත්තව අරිය සාවෝ කියන්නේ. ඒ මොකද්ද? තමන්ට යම් කිසි අනර්ථය කියන්නේ කරදරයක්, පීඩනයක්, උසුලන්න බැරි දෙයක් අයිත් මොකක්කෝ සිද්ධ වෙනවා. මේ ලෝක සිද්ධීන් අතර මොනවා හරි සිද්ධ වෙනවා. කවදත් මේ ලෝකේ කුසල සිද්ධීන් අපිට දකින්න හම්බෙන්නේ නැහැ. අපි බලාපොරොත්තු නම් දකින්න හම්බෙන්නේ නැහැ. අපේ හිතට යම් කිසි විරෝධී හැඟීමක් එනවමයි අපිට වැඩි බලන්න හම්බෙන්නේ. කලාතුරකින් අරව වෙන්න පුළුවන්. තේින්න පුළුවන්. ඒකද දැන් ඒ සිද්ධියක් එනකොට දැන් අපි කියේ මේ මහත්යාම කවුරු හරි කිව්වේ කියලා. ඒ මහත්මයා මේවට පිළිපදින හැටි මේවට පිළිපදින හැටි මේ අනුසාරයෙන් දැනගත්තා. එතකොට ඒ මොන කොටසද ඒකට වැඩ කළා තියෙන්නේ? සෝතබ්ද්වාරය. වෙන අනිත් ඒවායින් කිසි දෙයකින් ඒකට මේ අයිතිවාසිකමක් නැහැ. බලා හිටියට තේරෙන්නේ නැහැ. මේ තේරෙන්නේ සෝතබ්ද්වාරය විතරයි. වෙන වෙන කිසිවත් ඒ ගැන වග කියන්නේ නැහැ වග කියන්නේ දිව වග කියන්නේ රසය විතරක් නෙමෙයි. අරක සුවඳිත. එහෙම නෙමෙයි මේ කිව්වේ මේකයි මේක තියෙන මෙව්වයි ඒක මේ මේ විදිහේ කොටස් වලින් යුක්තයි. අහපියව ඔක්කොම අර යගේ ජීවිතය ඇතුළට ගිලෙන්නේ සෝතද්වාය. ඒතකොට යමක් අහන්නේ කනෙන් නිසා එහෙම වෙන්නේ. එතකොට ඒ සෝතද්වාරයෙන් ගන්නා වූ දේ ඒ සෝතද්වාරයෙන් ගන්නා වූ යම් කිසි තමාගේ ජීවිතයේ අර දුකින් ගලවා ගැනීම සඳහා අර පීඩන නොවිඳීම සඳහා සමාද දැනගන්න ලැබෙන්නා වූ කරුණ ඔක්කොම සෝතද්්වාරයෙන් ඒ මේ මනෝදහසේ ඒ අංශේ ඒ අංශේ ඒ ඔක්කොම සම්පත් එතකොට සුත්තව අරිය ශාවකෝ කිව්වේ මොකද ඒ Tamante යම් කිසි අමනාප උපදින කේමේ නැත්තම් ලෝභයක් උපදින මොකක් හෝ මොන ආකාරයක හෝ තමන්ගේ කාම ධාතුව වැඩි වෙන. කාම ධාතුව වැඩි වෙන. කාන්දම දියුණු කරන. යම් කිසි හැඟීමක් ගැනීමේ අවස්ථාවක්. ඒ අවස්ථාවේදී එනකොට එයාට දැනෙනවා ඒ අවස්ථාවේදී ඒක වැඩ කරන හැටි හිතෙන් දැනෙනවා හිතේ තිබිච්ච තත් තිබුණු තත්ත්වය සෞම්‍යත්වයේ බිඳහෙලිලා මොකක්කෝ අමාරු මට්ටමකට මේක ඉදිරිපත් වෙලා වැඩ කරන බව එයාට දන්නවා. ඒකට <clears throat> ඒ දැනීම කාටත් සිද්ධ වෙන එකක්. ඒ සිද්ධ වුණාට ඒක වැඩි අවධානයට යොමු වෙන්නේ නැත්තේ ඒව අප්‍රමාණ විදෝලා කියන. ඒව හොඳට ස්පර්ශ කළා. ඒවත් එක්කයි අපි දැන් මේ මේ ජීවිතේ ගෙනියන්න හුරු වෙලා තියෙනවා ඒක නිසා ඒක විශේෂ දෙයක් නෙමෙයි ඒක ඒ තරම් අවධානය යොමු වෙන්නේ නැහැ නමුත් හැම වෙලාවකම හිත වැඩ කරනකොට ඒකේ සුළුමුළු මිනිහට පේනවා ගණන් ගන්න නැති එක වෙලා නමුත් අර අහපු එක්කෙනා යම් කිසි කෙනෙක් මේකෙන් වෙන දේ මේකයි ඒක නවත්ත ගන්න මෙන්න මෙහෙම විය යුතුයි කොහොමද ඒක අර අර කාම ධාතුව වැඩි නොවන පැත්තේ මේ පැවතුම් පිළිගැනීම් ක්‍රියාවල් වචන සිතුම් සංවිධාන වෙන්න ඕන. ඒතර දැන් අර කලින් අහලා තිනකොට ඒ අයුක්තියක් සිද්ධ වෙන වෙලාවට සෝතද්්වාරයෙන් තැම්පත් වෙන අරගත්ත ඒ මනෝ දහත් මනෝද්්වාරයේ තැම්පත් වෙලා තිබෙන ඒ දැනීම ඉස්සරහින් ආපු හැටියේ ඒ කාරණේ පිළිබඳව ඒ කාරණේ පිළිබඳව මම මෙහෙම හිතුවොත් මට අනර්ථයක්. ඒක නිසා මා හිතිය යුත්තේ මෙන්න මෙහෙමයි කියලා එයා ඒ සිතවිලි වැඩ කරන වේගය එක් තමන්ට පුළුවන් ප්‍රමාණය අඩු කොල්ලක් පාවිච්චි කරන්න යනවා. ඒ අඩු එන්නේ මොකක් නිසාද? ඒ වෙලාවේ ඒ සිද්ධියත් එක්ක සමාගයේ සිට වැඩ කිරීමට හුරු පුරුදුකම නිසා බොහොම වේගයෙන් ඒක ඉදිරිපත් වෙනවා ගිනි දළු දාගෙන වගේ ඉස්සරහට. ඉස්සරහට එනකොටම අර සුත්තව අරිය ශාවකෝ කිව්වේ මොකද? අර අර යම්කිසි විග්‍රහයක් මෙයින් දේවීම සඳහා ක්‍රියා කළ යුතු මෙහෙමයි කියලා යම් කිසි විග්‍රහයක් ඉදිරිපත් කරපු අවස්ථාවේ දාගත්ත දේ Tamange ඉස්සරහට ආපු හැටි අරක පිළිබඳව පසුබාන විශේෂයෙන් කියනවා නම් ඒක කියන්නේ හිරි ඔත්තප්ප ඒ ක්‍රියාකාරී මේක එක එක කෑලි ජීවිතයේ ඇතුලේ වැඩ කරන ස්වરૂප වචන වලින් හිරියොත්ප්ප මාන දික්ටි කියන. ওই හිරියොත්ප්ප කියන්නේ ලැජ්ජ බය දෙක නේ කියලා ඔන්න ඔහොම ඉතින් කියලා සරස් ගාලා ඔක්කොම ඉවරයි. ඉතින් තේරලා කියලා. නෑ මේ එක්තරා මේ එන්ජිමක ඒ කෑල්ලේ වැඩ කරන මිම්ම මේකයි. ඒ මිම්මට එන්නම ඕන. ඒ මිම්මට ආපුවාම අන්න අහවල් කොටස මෙන්න මේ ගානට වැඩ ඒ ගහන්න වැඩ කරනකොට මේකේ ඉතිරිල්ල මේකේ වැඩ කෙරිල්ල මෙන්න මේ ගහන්න හිටියේ. එතකොට දැන් හවුමක අර මීටර කියාගෙන මීටර කියාගෙන යන වගේ මේව බලන්න බුදුහාමුදුරු පෙන්නවා ඒක එහෙම වුණා නම් මේක මෙහෙම වෙන්න ඕන එහෙමනම් දැන් මෙතන තියෙන්න ඕන මේ ගාන. එච්චර විද්‍යාත්මක ක්‍රියා ස්වરૂප විස්තරව බුදුහාමුදුරු ඉදිරිපත්. එතකොට දැන් අර පුජ්‍යලයට හිරි කිව්වේ මොකද? අර Tamanta අර Tamange ධර්මයේ තිබිච්ච අහපු කරුණ එනකොටම හිත ඇකිලෙනවා. හිත ඉස්සරහට යන්නේ. ඒ ඉස්සරහට නොයන ගතිය තමයි කාම දහසේ අඩුයි. තේරුණාද? කාම දහසේ අඩුවන ලකුණ තමයි ඒ හිත ඉස්සරහට නොයන. එතකොට ඒකට තමයි කියන්නේ හිත හැකිලෙන්නේ කියලා යම් සිදයක් හැඳිනවා හැඳිනිච්ච හැටි අර තමන් ඒ පිළිබඳව දැනගත්ත අසාපු කාරණේ ආපු හැටි මෙහෙම යන්න ගිහිල්ලා ඕම හැතුළුණා. හරියට අර ගොඩු දෙල්ලට දුම්කල කෑල්ල ඇල්ලුවා. අල්ලපු හැටි මෙයා ඉස්සරහට ආවත් මේම අල්ලපු හැටි ගොඩු බෙල්ල හරි කූඩල් හරි එහෙම ඇකිලෙන. අන්න ඒ වගේ අර ගහපු හැටි සිතේම හැකිලෙන. හැකිලෙන්නේ මොකෙන්ද? ඒ හැකිලෙන හැකිලිච්චාම එතන තියෙනවා මොකද්ද? ඔත්තප්පේ. ඒකටයි ඔත්තප්පේ. ඔත්තප්පේ කියන්නේ හැකුළුනේ බේරෙන්න. හැකුළුනේ බේරෙන්න. ඒ බේරෙන එකට කියනවා ඔත්තප්ප. ඒ බේරෙන්න ආවේ මොකද? අරහෙන් ආවා වේගයක් මේක හමු වෙනත් එක්කම අර තම කලින් ධාරණයෙන් ගත්තේ ඒක ඇවිල්ලා හිටන් දෙන්නන්න පටන් ගත්තා. ඉස්තර දැන් යම් කිසි කෙනෙකුට හොඳ කෑමක් ගෙනත් දීලා මේ කණ්ඩ කටට කෙල වුණා. යම් කිසි කෙනෙක් ඉඳගෙන පැත්තකින් කිව්වොත් ඔක බඩයාම ආරුවට ඔයි කොහොම මම මොන මොන විදිහකට ඔය කරොත් දෙන්නේ නැහැ බඩයාම ආරුවට. එනවාමයි අනිත් එක ඔය ඔක ඔව කාලේ තමයි අරිසත් හැදුනේ. කීයේ කීයේ නොයෙක් නොයෙක් ලෙඩ මතක් කරනකොට අනේ යෝ එහෙනම් කන්න හොඳ නෑ ඌව ඉන්න පුළුවන්. මොකද කෑම රසයට වඩා අරකි බය ඇවිල්ලා. හැබැයි එහෙම කියන්න කෙනෙක් කියන්නේ ඒක දැනගන්න කරුණු දාලා තියෙන්න ඕනේ. ඈ ඒ කරුණ දැමිලා හරියට අර කම්පියුටර් එකකට ප්‍රෝග්‍රෑම් එකක් දෙනවා. ඒක මේ විදිහට වැඩ කරන්න ඕන කියලා කියන. ඉතින් වැඩ කරනවා නිකන්. ඉතින් ඒ මේ වැඩසටහන හරියට ගන්න ඕනේ. ඒකයි. නැත්තම් මේ හරියට ඒක වැඩසටහන මේකයි කියලා නොයතුනොත් ඒක වැඩ වැඩ කළාට හරියන්නේ ඒකයි මේ ධර්මයේ තෝරගන්නකොට නියම විදිහටම Tamanda අර්ථයන් මතු කරන්න පුළුවන් විදිහටම ඒක තෝරගන්න ඕනේ කියලා කියන්නේ ඔන්නෝකයි. එතකොට ඒක මෙතන වෙනකොට අර කෙනෙකුට ඒකෙන් මෙහිම ටක් ගාලා ඒකට තට්ටු කරනවා. හා හා ඔව්වා මෙහි බෑ. අර යනවා යන තැනක මෙතන ඕව ලියන්න හදන්න එපා කියලා අර හිතෙන්ම කියන. එතකොට ඒ වෙලාව තමයි හිරියොත්ප්ප දෙක වැඩ කරන වෙලාව. ඔය හිරියොත්ප්ප දෙක වැඩ කරන යමෙක් තියනවනේ යමෙක් තුරු තියනවනම් ඔය හිරියක් හිරියොත්ප්ප දෙක වැඩ කරන ගතිය අන්න එයාටයි කියන්නේ අරිය ශා วก ය. ඒතර අරිය ශා วก ය කියන්නේ ඉච්චාම අර ඔක්කොම පළඳගෙන නිකන් කාප්ප එල්ලගෙන යන කෙනෙක් නෙවෙයි. මේ මේ කා තුලත් ওই අරිය ශාවක නාමයේ දිවි දිවිකම් තියෙනවා. අරිය ශාවකී ගැන මොකක්ද? අරිය ශාවකී කියන්නේ නිර්දෝෂත්වය නිදොස් වීම සඳහා වැරදි කරු නිදොස් වීම සඳහා උසස් උතුමෙකුගේ නියම මාර්ගෝපදේශකගේ පසුපස යන්නේ කෙනයි අරිය ශාවක. මෙන්න මේ කෙනෙක්වත් නැහැ එයින් පිටපැන. ඔක්කොම හරි සාම. ලෝතර බුදු පියාණන් වහන්සේගේ ඒ මාර්ගෝපදේශකත්වය ලබාගෙන ඒ පසුපසු ජීවිතය දුකින් නිදහස් කරගන්න යන්නේ පුජ්‍යලයා. අරිය ශාවකයි කිව්වා ඒ අරිය ශාවක බව දන්නේ කොහොමද කිව්වොත් කවුරු කියන්නේ කියලා බෑ ඒක. ඔය ඔය නාමය ආ සම්සෙත් සම්සෙත් අරිය ශාවකයි ආ සම්සිත අරිය ශාවකයි කියලා එහෙම කෙනෙකුට කියන්න බෑ. අර මං ඇහුව එක කවුද මන් දන්නේ මයික කිව්වා. ඒ භාවනා උගන්වන ආහුදුරු කෙනෙක් සංඝයාවන්ත කෙනෙක් ඒ පිටිස ඉස්සරහට ආවිලා. ආ දැන් ඉතින් නැගිටින ඔක්කොම මේ අභිඥාලාභීන් පැත්තකට යන්නේ කියලා. ඉතින් එහෙම කෙනෙකුට කියන්න බෑ යාගාවේ රසීනවද කියලා. ඉතින් කවුරු කවුරු හිතන්නේ නැහැ නැගිටලා ගියා. යා ඉතුරු යන්නේ අර නිකන් කබල් ටිකක් ඉරිච්චා එලා වෙනවයි මෙලා විඥාලා. ඔහොම කියන්න බෑ ඒවා. කොහෙද මන් දන්නේ මට මේ කීප එකක් දැන් මතක් වුණේ. ඉතින් එහෙම කෙනෙකුට කියන්න බෑ මෙයා හොඳද මෙයා නරකද මෙයා වැරදි කිසි කෙනෙකුට ලෝක දහසි කියන්නේ. එයා දැනගන්න ඕන මම අරිය ශාවකයි. එච්චරයි දන්නේ කොහොමද? ඒ හැම වෙලෙම නෙවෙයි. ඒ ශාවක භාවය පාවිච්චි කරන වෙලාවට ඕ දැන් මොන්න කෙනෙක් දන්නා. දැන්නහම මේ දැනුමට නැගී හිටින්නේ කොහොමද නැහැ කියලා මං ඒක නැවැත්තුවා ඔන්න දැන් මං හරිය සාවකයි ඒකේ ආදීනව දැක්කා හිත හැතුළුණායි කරන් දුන්නේ නැහැ ඒකෙන් බේරිලා යන්න ටිකක් මග ඇරිය නැත්නම් ඒ මනුස්සයාට කාරුණිකව කතා කරලා සමා වෙන්නේ කිව්වා ආ මෙතන තියෙන්නේ අරිය ශාවක භාවය අරිය ශාවක භාවයේ සීන බව දැනගන්නේ කොහොමද මේ කෙරිලාද කියලා ඒ වෙලාවේ හිතේ නැහැ කිසිම වෙනස් වීමක් බොහොම සෞම්‍යත්වයෙන් අරය දිහා කරුණාවෙන් බලලා එයාට තවත් ඕනනම් උදව්වක් කරන්නත් හිත නැතිලා කියනවා. අන්න මේ වැඩේ හරියට කෙරුණාද නැද්ද කියලා බලන්න තියෙන ලකුණ. ඔන්න දැන් අර පුතුජනයි අරිය ශාවකයි කියන දෙක මේ ප්‍රතිපත්ති ගරුක පුජ්‍යලයාව මොහොතකට එයා මේ මොහොතේ අරිය ශාවකයි. එතකොට දැන් ඔන්න ඒ අරිය ශාවක භාවය ගෙන යන පුජ්‍යලයා විසින් කරන ඒ හොඳ වැඩේ ඒ ක්‍රියාව බුදුහාමුදුරුව විග්‍රහ කළා මෙතන ඉස්සර දැන් අර පාසකුන් නැහැට කිව්වේ නම් මේ මෙහිනින්න නමුත් බුදුහාමුදුරන්ගේ විග්‍රහය යන්නේ උන්වහන්සේ ඉදිරිපත් කරන කොටස් හතරකින් මේ කොටස් හතරකින් ඉදිරිපත් කරනවා මේ ඒ ආර්ය ස්වરૂපෙන් ක්‍රියාවටපත් වෙන පුජ්‍යලයාගේ අර කාම ධාතුව අඩු වෙන වැඩේ අඩු වෙන වැඩේ කර ගැනීම සඳහා අර ඒ කාරණයත් එක්ක Tamange විරෝධය හෝ ඇලීම හෝ මේ ක්‍රියා නොකර අර අර ධර්මයෙන් දෙන්නලා තියෙන ක්‍රමයේ සමාගයේ සිත පෙරලීමේදී අර හිරියොත්ප්ප වැඩ කරන අවස්ථාවේදී එයා ඒ අවස්ථාවේ සිතන සිටිවිලි ස්වરૂපයක් ඒ සිටිවිලි හැඩයක්. ඒ සිටිවිලි හැඩයේ අස්සේ තියෙන. කිසි කෙනෙක් සමාට වරදක් කරනවා නම් නැත්නම් බනිනවා කියු ලේසියෙන්ම තෝරන්න පුළුවන් එක. බනිනවා නම් ඒ ඒ මිනිස්යාගේ ජීවිතය ඇතුලේ මහා රාශියක් වෙනස් වෙලයි ඔය දැනුම කියන ස්වરૂපේ දෙොට්ටේ. ඒකේ දැනුම කියන ස්වરૂපේ දෙොට්ටෙන්නේ වෙනස. ඒතකොට දැන් මම ඒකට මගේ අවධානය යොමුනේ නිකන් නෙවෙයි. ඒ අවධානය යොමු වීමට උවමනා කරන වෙනස් වීම පද්ධතියක් මගේ ශරීරයේ ඇතුළේ සිද්ධ වුණා. ඒක මට ඕන කරන විදිහට නෙමෙයි, ඒ මට ඕන කරන. ඒ වේ ශක්තිය හැටි. අන්න එතකොට මේ රුප්පණය මේ වෙනස් වීම මම නොවේ කියන ඒ දාර්ශනික පදය බුදුහාමුදුරන්ගෙන් පිට උනාට දල වශයෙන් මේ සාමාන්‍ය භාෂාවට කරලා ගත්තාම ඒ දැනුම සිද්ධ වෙන්නේ ඒ මිනිහගෙන් නෙවෙයි. ඒ මිනිහා නෙවෙයි ඔක කරන්නේ. ඒ මිනිහාගේ ජීවිතය ඇතුලේ යම් කිසි ක්‍රියාකාරීත්වයක් අමුතෙන් පෙරලියක් පටන් අරගෙන. රූප කලාපවල යම්කිසි වෙනස් වීමක් සිද්ධ වෙලා එන තේජෝ දහසේ අනේ ඒ මනුස්සයා ওই විදිහට කෑ ගන්න දෙන්න ආවා. ඒක හරි. ඒකත් දැන් මේ මගේ අවධානය. ඒක යාට අයිතිත් නෑ. මේ මගේ අවධානය අහවලා මට බයිනවා. ඒ අහවලා මට බයිනවා කියන එකේ මම හිතපු එකක් නෙවෙයි ඔය. මගේ ශරීරය ඇතුලේ තියෙන මේ සිද්ධිය ක්‍රියාව වෙනස් වීම පද්ධතියක ප්‍රතිඵලයක් වශයෙන් ආවලා මට නිබනි කියලා හිතන මටත් හිතෙන. නමුත් ඒක මම කලාවත් ඒ මිනිහා කලාවත් නෙමෙයි කියන මේ හැඟීම අපට නොදැනුණා. මේ හැඟීම අපට දැනෙන්නේ නැහැ ඒ වෙලාවේ. නමුත් අර හිවි ඔත්තප්ප කියන දෙකට සිත වැටෙනකොට මේ මේ ලකුණ එයාට අයිති. ඒ ලකුණ එයාට අයිති. මේ පළවෙනි කියන ඒ ලකුණ එයාට අයිති. එතකොට දැකියද අය එතකොට ඒ අපි ගත්තොත් මේ මේ වචනය අපි පාවිච්චි කරන්නේ ඒ රූපේ ආත්මය නෙවෙයි කියන කතාව කතා කරන් හිතන්නේ කියොත් අපි පිස්සුවට යනවා මේ බුදුහාමුදුරු පෙන්ලා තියෙන්නේ අර ධන වශයෙන් අපි ජීවිතේ පාවිච්චි කරනවා ඔප්පු කරන්න ඒකේ අන්තිම අන්තිම අඩියම තියෙන විස්තරය මේ දෙන්නේ. කිසි තැනක සැකයක් නැහැ. ඕක වෙන්නේ මෙහෙමයි කියලා දැනගත්ත පුජ්‍යලයාට අරවා කිවීමේ උනන්දු ඇති. ඒකයි වෙන්නේ. ඒකටයි මෙව පෙන්වන්නේ. නැත්නම් අපිට බෑ කවුරු හරි ඒ සිද්ධියක් අවස්ථාවේ රූපේ ආත්මය නෙමෙයි. ආත්මේ රූපේ නෙමෙයි. ඕවා කියන්නේ තවත් ගහයි අරමිනිය. පොල්ලක් කරා. ඈ මේ මොකෙද පිස්සු දොඩවන නෙමිනි අමුතු જાතිය දැනුමක් පටන් ගන්න කියලා කියයි. නමුත් ඒක නෙමෙයි මේ කියන්නේ. දැන් මෙන්න මෙව්වා. අර සක්කාය කියන සොකීය ක්‍රියාකාරීත්වයේ පිළිබඳව ඒකෙ නිදීම සඳහා යම් කිසි මතයක් ජීවිතය තුළ රැඳී තිබී යුතුයි නම් ඒ මතය ඒ එක කොටසක් තමයි මේ ඒ කරෙන්නේ මෙහෙමයි කියලා නොසිතුවත් ඒකට අයිති සිතවිල්ලක් තමයි අරයාගේ සිතේ මතුවලා තියෙන්නේ. ඒක අපි දල වශයෙන් කිව්වා. දේශියෙන්ම අර වැඩේට විරුද්ධයක් නැතුව වැරදි නොවන විදිහට හිත හකුලවාගෙන දෙරෙන්න මගක් හොයන අවස්ථාවේදී තියෙන්නේ අරකයි. ඒව හිතන්න අපිට බෑ. ඔන්න ඊළඟට දෙන්නවා. ආත්මේ රූපවත් ආත්මේ රූපවත් කොට ගැනීම. ඒ රූප ඒ සිද්ධිය ඒ සිද්ධිය નિરાයාසෙන් දැන් අපි කියමු දැන් මැෂිම මහල මැෂිම ඒක පෑගුව හැටියේ ඉදිකට වැඩ කරනවා ඒක මැෂිමට අයිති මහන මැෂිමට අයිති එකම ක්‍රියාවයි එතකොට ඒ કૃත්‍රිම වස්තුවක් හම් කෙනෙක් හදපු එක. නමුත් මේ අර සක්කාය පිළිබඳව වැරදි මතය නොගැනීමේ ලක්ෂණය වශයෙන් දෙවෙනුව පෙන්වන්නේ මොකද්ද? මේ ජී ලෝකයේ තියෙන සිද්ධීන් වල අර විදිහේ තමන්ට ඕන විදිහට යම් දෙයක් යොදාගෙන හදපුවාම මේක ඒ විදිහට වැඩ කළාට ස්වාභාවික වශයෙන් මේ ලෝකේ නිර්මාණය වෙලා තියෙන සකස් කරලා තියෙන සියලු වස්තු වලට ඒ ක්‍රියාව හුත් ඒකට අයිති නෑ. ඒ ක්‍රියාව ඒකට සින්නක් කරම අයිති නෑ. ඒක කෙරෙන වෙලාවල් තියෙන්න පුළුවන් ඒකමයි කරන්න කියලා හිතන්න බෑ. මොකද වෙනත් දේවල් එකකින් කරනවා. දැන් අර මිනිහෙක් තවත් කෙනෙකුට බයිනවා. ඒ කටින්ම තවත් කෙනෙකුට හොඳ කියනවා. ඒ කටින්ම එහෙම නැත්නම් එන්නේ මෙතන බැලලා අතන බැලලා යන යන තැන බැලලා හිටන් දිගටම මැරෙනකම් බලන්න. අන්න එහෙමනම් එන්නට දැනුමයි කියන. නමුත් මේ මිනිහා හැමදාම බයන්නේ ඒක. මිනිහට කැමති නැහැ. බයින්ද කීක නිසා. බොහෝ විට මේ දැනපු අය කියනවා ඒ වෙලාවේ මට මොනවද දන්නේ නැහැ. ඒ මොනවද දන්නේ නැති කියන්නේ එයාට අයිති නෑ අර සක්කාය කොටස. ඒවා සීමාව ඉක්මවල යනකොට පැනලා එනවා. අද ඒක නිසා එයා ඒ පුජ්‍යලියක් වශයෙන් කවදාකවත් කෙනෙකුට බයින් සතු නෑ ගහන්න සතු නෑ මොනවාක්වත් තරදක් කරන්න කිසි කෙනෙක්. නමුත් ඇතුලේ තියෙන ක්‍රියාකාරී සත්‍යය ගැන එක එක වෙලාවක කියන හොරකම් කරපුවම ගණින් මිනිහ පිස්ස වගේ යන්න පහක් ගණින් කියලා කියන. අනේ නිකම්ම ගැරේ. අර අත දික්කේ. ඒ හොරකම් කලේ මොකෙන්ද කිව්වොත් හොරකම් කරන ශක්තිය නිෂ්පාදනය කරන ක්‍රියාකාරී කොටසක් මෑගේ ශරීරයේ තියෙනවා. දැන් ওই බෙරණ නැගති උපන් මිනිස් ඈ නැකතක් වෙන්නනවා බෙරණ නැගති කියලා ගියතන නිකන් හරි බත් විනාන තොරන් කොල්ලෝන කන්න එහෙමක නිකන්ද නෑ නෑ මං දැන් කන්නේ මට ඕන නැතුව කමන්න මේ වෙලාවේ කොහෙද කන්නේ කියලා ඒ ගිහින් ඒ දුන්න මිනිහා ගියාට පස්සේ මිනිහා බත් විනාන කනවා එහෙමක එහෙම ගන්නවා විතර අද සැප නැහැ ඒ එක්තරා ආත්මෙන්නේ ඔය දන්නේ ග්‍රහ දෝෂයක් කියලා මේ ඒක කිව්වට වෙන් කළා ඒ ශරීරය හැටි. ඒ නැකත ඒ දෙරණ නැකතේ ඒ ශරීරය හැදෙනවා ඒ නැකතට. ඒක බොරුයි කියන්නේ බොරු නෙවෙයි. ඒක සුදවද්දන දාස්ස. ඒව ඔක්කොම නිකන් මඩදාගෙන හිටියට කරන්න දෙයක් නැහැ. අන්න ඒ වගේ ඒ කිසිම මිනිහෙක් කිසි වරදක් කරන්න හතුරු නැහැ. එයා ළඟ වරද කරන ශක්තියක් තියෙනවා. ඒ වරද කරන ශක්තිය අයින් වෙච්චාම විනය බොහොම හොඳයි. එතකොට දැන් අර මිනිහා නිරන්තර බයින මිනිහෙක් නම් අන්න මේ මේ දැනුම මගේ කිය හැකියි. මම බනින කෙනෙක් කිය හැකියි. නැත්තම් මේ ක්‍රියාව මා සතු එකක්. නෑ එයා සතු නෑ ඒ ක්‍රියාව. ඒ අවස්ථාවේදී හේතු සහිතව මතුවෙච්ච හේත එක්කාසීමේ නිෂ්පාදනයක ප්‍රතිඵලය. ඒක අපි දැනගන්න ඕන. අපි කොයිතරම් කොයිතරම් අපි වාසනාවන්තද. මේ කාරණය හොඳට තේරුම් ගත්ත හැටි නිකම්ම මිනිහා තල් වෙනවා වර්ධි නිකම්ම තල් වෙනවා ඒ අවස්ථාවේදී අරයා මේ ඒ සත්‍යයටපත් වෙන්න මොකද්ද උදව් කළේ අරයා අසාගත් ධර්ම ධර්ම කොටස් ඕකේ වර්ධ මේකයි ඕකෙන් කරන්නේ මේකයි ඕක කොළොස් සිද්ධ වෙන්නේ මේ ලැබෙන අයිතිවාදී මේ ඊට ප්‍රතිවිරුද්ධ ධර්ම ටිකක් සාක්ෂි ඇතුව නිකං කියවට හරියන්නේ. සාක්ෂි ඇතුව ඒ ඒක මේ තමන්ගේ ධර්ණයට වැටුනොත් ඒ කාන්තෙන් මේක හරියාකාරිෂ්ඨයි. මේක හරියාකාරිෂ්ඨයි. ඒ වෙලෙම නවත්තන යාවේ ආහව කරන්න එපා. එතකොට අර දැන් දෙකක් කිව්වා. ඒක යා නෙමෙයි කරන්නේ. ඒක කෙරෙම් කෙරීම මට මේ සින්නක්කර වෙලා නැහැ. වෙනස් කරන්න පුළුවන්. ඒකට කොටස් දෙකක් තෙම. ඒකට ඒක එයා නෙමෙයි කරන්නේ. ඒ කෙරුවාම එයාට අයිති එකක් නෙමෙයි. දැන්වල් දැන් දෙක. ඒකට එතකොට මේ විදිහේ වෙනස් වීම රූපය ආත්මයේ පිහිටි. තවත් එකක් වෙන්නවා අර කොටස් හතරෙන් දැන් දෙකක් කියවුණා. තවත් එකක් වෙන්නවා මොකද්ද? ඒ රූපන ස්වභාවය සම්පූර්ණයෙන් මේ වස්තුවත් එක්ක මේ වස්තුවත් එක්ක සින්නක්කර ධාරණයට වැටිච්ච ස්ථීර සිද්ධියක් නෙවෙයි. ස්ථිර නෑ. ඒක වෙනස්. ඒක වෙනස් වෙන එක. අන්න එතනයි මේ අපිට තියෙන ඉඩකඩ ඔක්කොම බල බව බලපව. මොකද? මේක වෙනස් කරන්න පුළුවන් එකක්. ඒ වෙනස් කරන්න පුළුවන් එකක් කියන එක කියනවා රූපයයි ආත්මේ පීඨේ රූපේ ආත්මේ පීඨේ නොවේ. ඒ රූපණේ නිසාමයි මම මේ ජීවිතය මේ පැවැත්ම සින්නේ කියලා ඒක කියන්න බෑ. එහෙනම් යම් කිසි ආත්මික මහා දරුණු වැඩ කරපු යම් කිසි කාල සීමාවක මහා දරුණු වැඩ කරුන්නේ ඒ කාල සීමාවක් යනකොට යන්නම් දැනීම් හේතු නිසා ඊටම හොඳ උපාදක මහත්ෙක් වෙනා එන්නහට ගැහුවත් නෑ උරුස්සක්. මොකද ඉස්සර මහා දරුණු වැඩ කළා. ඒකෝට දැන් කිසි කෙනෙකුට කියන්න බෑ ඔයා ඔය ඔහොමමයි අනේ එයා ඉතින් දැන් පල්ලෙක් නම් හැමදාම බල්ලා ගොනෙක් නම් හැමදාම ගොනා ඕකයි මේ දෙන්නන්නේ නෑ නෑ ඒක ඔක්කොම වෙනස් වෙන එක. ඒක සින්නක් කර අයිතියක් නෑ මේ පැවැත්ම. මේ පැවැත්මේ නානා ස්වરૂප තියෙනවා. ඊ නානා ස්වરૂප පිළිබඳව සිත ගන්න සිත වැටෙන ආකාරයක් හොඳ පැත්තට සිත වැටෙන. දැන් නරක ස්වરૂපේ ඉඳලා හොඳ පැත්තට රූපය ඒ තමන්ගේ පැවැත්ම වැටෙන ලකුණක් තමයි අර පෙන්වන්නේ අර මිනිස්සයා බයි. නැත්තම් ඒ හිත හිත විරුද්ධ වෙන හිත නරක වෙන ඒ සිද්ධිය ඉදිරි හිත නරක කර නොගෙන ඉන්නේ කියන මේ මට්ටමට වැටිච්ච හැටි අර කිව්ව වෙනස සිද්ධ වෙනවා යාවි. එවලෙම. එවලෙම කිව්වම ඒ ක්‍රියාව කරන වෙලාවෙම. දැන් අපි කියමු මම බොහොම සරයි. ඒ සරේ කෙනා යම් කිසි කෙනෙක් අයිත්‍යක් කරනකොට ඒ අයිත්‍යයට මෙයාගේ සරකාරකම පාවිච්චි කරනකොට වෙන්නේ මොකක්ද? ඊටත් අදාසර පුජ්‍යලේකුගේ අයිතිවාසිකමක් විනිහට එක් වෙනවා අර වෙලෙට එක් කරලා එතකොට මේ ආත්ම සාමාන්‍ය සර මිනිසෙක් නම් ලබන ආත්ම සර කොටියෙක් කියලා. ඒ මොකද ඒක වෙනස්. මේක වෙනස් කරන්න පුළුවන්. ඉතින් වෙනස් වෙන එක වෙනස් කරන්න පුළුවන් එක. මේක සින්නක් කර නොවන එක. නිසා අපිට ලොකු ඉඩක් අඩක් තියෙනවා. ඕ එහෙමනම්. සාක්ෂිත් එක්ක තියෙන්නේ. එහෙනම් ප්‍රශ්නයක් නැහැ. මේ තියෙන දැන් මම අපි කියමු අපි කළුණා රත් වෙන්න පුළුවන් කියන්නේ ඈ අපි අක්‍රීය සත්‍යක් නැන්ති ක්‍රියාකාරී ශක්තියක් වෙන්න පුළුවන් අපනෙක් අපංකම නැත්නම් අපනෙක් වෙන්න පුළුවන් මෙන්න මේක ඒ ගානට ඒව වෙනස් කරනකොට ඒ ඒ අයිතිවාසිකම එයාට ලැබිලා ඒක නිසා මේක ස්ථාවර වස්තුවක් නෙමෙයි අයිතිවාසිකමන්නේ ඒක නිසා අරයා ඒ අවස්ථාවේදී අර මිනිහා බනිනකොට මේ නිකන් හිරියොත්ප්ප දෙක වැඩ කරවල සිටේ ඒ කාරණයෙන් අයින් වෙනකොට මේ කාරණේ තියෙනවා වෙනස් කරන්න පුළුවන් කියන තීරණේ ඒ ක්‍රියාවත් තියෙනවා. නමුත් එයා දන්නේ නැහැ. නමුත් ඒක අස්සේ තියෙන එක්තරා තව තුන්වෙනි ලකුණයි එතෙන්. ඒකට කොයි තරම් හිතට ගැම්මක් එනවද? මේ ඔක්කොම අපි නොදන්නා කම නිසා නේද කරන්නේ. මේ දන්න තැනට වැටිච්චාම බේරෙන්න කොච්චර ලේසිද? ඒතකොට ඒ මිනිස්සයා ගාව ලෝභ, ද්වේෂ, මෝහ, මාන, ඊර්ෂ්‍යා, මච්චරි, දික්ටි මේ කියන යම් තරමක් අකුසල ස්වરૂපය තියෙනවා. බලන්න ඒකේ ලාභවල අකුසල ස්වરૂපේ තියෙනවා නම් ඒ සිතිවිල්ල ආස්සේ එක අකුසල ස්වરૂපයක්. සිතින් කියනවා ඊර්ෂ්‍යාවෙන් දෙන්නේ මොකද්ද? ඉරිෂාව දිනේ බයිනවා. Taman ඉච්ඡාව ඉරිෂාව මොකක්ද? ඒ කියන්නේ එයාගේ ඒ පුළුවන්කාරකමට මම ඉඩ දෙන්නේ නැහැ. ඒක මම ගන්න. ඉතින් හයියෙන් මෙයා බයිනවා. එයා එක හුවක් කියනකොට මම හු හයක් කිය. ඈ? ඒ මොකද? එයාට ඒ අයිතිය ලැබෙනකොට ඉරිෂාව. ඒ නිසා එක එකට පොර කන්නකොට වෙන්නේ මොකද්ද? ලෝභය. ඒක ස්ථාවර කරන්න යනකොට මච්ච. අර ඒ ක්‍රියාවලිය කියලා නැත්නම් ඒ වාක්‍යෙ ඒකම තමයි තියෙන්නේ. ඉතින් ඒක නිසා එක හොඳ වැඩක් කරනකොට ක්ලේශ ඔක්කොම ඒ වෙලාවට ඔක්කොම උමාලේ. ඉතින් ඇකිලිලා. ඒ හොඳ ක්‍රියාවක එක නැකක්. එකක් පොඩ්ඩක් ඉතුරු ඒ ඔන්න මාන්නේ. ඒකත් මේ අප කතා කරන මාන්නේ. ඒ පොඩි ඒ ඇදි හැදි අනේක කෙනාගේ ඒවා ඩිංග ඩිංග තියෙන සම්පූර්ණ වැඩිදාල එකක්. ඒකට ওই ක්ලේශ වල දල හරි ඔක්කොම කඩ කැඩෙන සිතිවිලි ස්වરૂපයක් එක සිතිවිල්ල මේ කොටස් හතරකට බෙදමින් බුදුහාමුදුරේ විග්‍රහ කරලා දුන්න හැටියට අර මෙහින්නා ඉදිරිපත් කළා. ඒකට දැන් අපට පේනවා ඒ ඔය කියන අදහස් අර එක ක්‍රියාවක් කරනකොට ඒක ඇස්සට ඒක ඇස්සේ tempat වෙලාඩම් වෙලා තියෙන බව. ඒකට ආත්මේ රූපේදී. එතකොට මේ ජීවිතේට එම සිද්ධියේ විසිටි අයිතිවාසිකමේ ක්‍රියාකාරීත්වය අයිතිවාසිකමේ ක්‍රියාකාරීත්වය නිරු නිපදවන්න බැරි අවස්ථාවක තියෙනවා. ඒ රුප්පණය ඒකට අයිති වෙන අවස්ථාවක්. ඒ මොකද්ද? රුප්පණ වෙවි හොඳ පැත්තට ගියාම ඒ ඒ රුප්පණේ මේකට කිසිම අයිතියක් නැති අවස්ථාවක් වෙනවා. කොහෙත් ඒ ඒකට සාක්ෂියක් මේකයි මොකද්ද මේ? දැන් අපි කියමු සෝවාන් වෙච්ච පුද්ගලයා. හ්ම්. සෝවාන් වෙච්ච පුද්ගලයා ජීවිතය ඇතුලේ යට ලෝභ, ද්වේෂ, මෝහ මොන විදියකින්වත් උපදින්නේ ඕනකමක් ආසාවක් මේ ලබන අදහසකට පොර ඇල්ලිල්ලක් නැහැ. ඒ වාගේම ද්වේෂයක් නැහැ. ඒ වාගේම යමක් පිළිබඳව නොවැටීමකින් වැඩ කරන්නේ ඒ එයාද කරන්නේ එහෙම කරපු කැලේ නැති වෙලා යා. ඒ කරන කරපු ශක්ති නැතිලා. ඒකට යම් අවස්ථාවක් එනවා බව පෙන්නනවා මේ කියමනේ. යමක් කර කර ඉඳියන සම්පූර්ණයෙන් ඒක ඉතින් නැති කරන්නේ. මේක මේ රූපනේ ආත්මේ රූපයයි රූපේ නොපීතිය. ඒ රූපණේමම ඒ ඒ සිද්ධියම නෙමෙයි මේ ජීවිතේ පවතින. ඒක නැතුව පවතින්න පුළුවන්. එතකොට ඒ පවතින්න පුළුවන් නිසායි බුදුහාම ළඟ විද්‍යාව ඉතාම සාර්ථක උනේ කිසි කෙනෙකුට අල්පෙන් දශමයකට ඇඟිල්ලක් ගන්න පුළුවන් කමක් වුණේ. ඔක්කොම හරි. ඔප්පු වෙලා ඉවරයි. දැන් මේකේ මේ මේ තරම් දේවල් දුර මේවා හිගිය අය නෙමෙයි මේ අය. නමුත් දැන් තේරෙන්නේ මේ අය කාටත් ඇත්ත වශයෙන්ම ඒ බුදු වදන අස්යෙන් ඔව්ව ඇවිල්ලා තිබුණේ. අර ඒ වාසනාවක් එකක් ලබා ගන්න පුළුවන්. ඒකට දැන් සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාසි කියලා සෝහන් ඵලයේදී ඔය සංයෝජන තුන ගන්නෑ කියන්නේ මොකද සතර අපායට යාම සඳහා ධනපායටි කිව්වා පීඩා මිදින ක්‍රියා කිරීම. ඒක එහෙ යම රජුල ගාවට කියලා නෙමෙයි. මෙහි ඉඳන් පීඩා මිදින එක. මේ සතර අපාය කියන්නේ ඕක. ඒ අපි කියන්නේ නෑ ඒව නැtei කියලා. ඉච්චර දුර යන්න ඕනේ නෑ ওই මේ කටුගස් දිගේ බඩ ගන්නයි වතුරෙන් තැම්දේ. ඒව නෙමෙයි. අපි මෙහි තැම්දෙනව ඇති. තවත් ඕනේ නැහැ. බයන්නේ ඒවා ඉතින් ඒ තැන් වල මරණයන් පස්සේ ලැබෙන. මේ ආත්මය අපි කොච්චර දුක් විඳිනවද? ගිනි ගිනියන් ගිනිකාරකම් වෙලා නොයෙක් දේ ගැන කල්පනා කරනවා ඒ දැන ඔළුව කසනවා නොයෙක් පැත්තට හැරෙනවා මේ මොනවද? ඒ අපායේ වැටිලා වෙලා. ඊ අපාගත ශක්තිය මොකෙන්ද ක්‍රියාකද? තමන්ගේ ළඟ තිබිච්ච කාම ධාතු. ඒ කාම ධාතුවේ වේගවත් අවස්ථා කොටස් දෙකක් තමයි ලෝභ ද්වේෂ කියලා ඒ ලෝභ ද්වේෂ දෙක තමයි එයාගේ රූපණේ වෙලා වෙලා මේක මේක අවස්ථාවද රිදුම් දුන්නේ ඒ ලෝභ ක්‍රියාවයි දේශ ක්‍රියාව. මොහේ ඉතින් ඒවට උදව් දුන්නේ. ඒක දැන් කොහේ පුජ්‍යලයා ඒ අවස්ථාවේ ඒ වෙන දවස්වල නම් අපි කියමුකෝ වෙන දවස්වල යා දැක්ක හැටි මිනිහට හොඳටම කේන්තියක්. ඒක උහුලන්නත් බෑ සමහර වෙලාවට ආසයි කියන්නේ. නමුත් දැන් යාට පේනවා එච්චර මට කේන්තියක් නෑ වගේ. සාමාන්‍ය වරදක් බව පේනවා මම ඒක. අරක නෑ ඒක මට ආසාවක් නෑ ලැබුණොත් ඉතින් ඕනනම් පාස්සා නැත්නම් ඔය කියන්නේ ඉඳපු එතකොට මේ මොකක්ද යාගේ එයාට වෙලා තියෙන්නේ අර ඌනමයි ඒක මේකට ඉඳ දෙන්නම් නඩුවම් කරනවමයි කියලා ඉදිරිපත් දෙන ශක්ති දීවි ඒව එයාගේ නැති වෙලා සෝහන් කියන්නේ මොකද්ද කොහෙත්ම මීට වස්සේ උපදින්න සම්පූර්ණයෙන්ද අන්න ඒ தত্ত্বය මේ අපි කරන එක ක්‍රියාවක හොඳ ක්‍රියාවක ඔය தත්වයට වුවමනා කරන නිෂ්පාදනය නැත්නම් සකස් කිරීම ඒ කාන්තමේ හැම ක්‍රියාවක් අස්සම ඕකේ. හැම ක්‍රියාවක්. අපිට වෙලා තියෙන්නේ ඒ ක්‍රියාව කරගන්න බැරුව කරන්න ඕන තමයි ඉතින් කොහොමද මේ ගරු මල්ලන් කටේ තියෙන මල්ලෝ මල්ලෝ ගලා ඉන්නේ. ඉතින් ඒව කෙරෙන්න ඕන තමයි. නමුත් ඒව කරන්න පුළුවන් මේ කරමු. ඒක මේ ඒ ගරු මල්ලන් කටේ එකකුයි. මේවා කෙරෙල්ල එකකුයි කියලා බෙදපු එකයි මෙතන නරක කරන්නේ. විතර ඉස්ත පුළුවන් කරන්න පුළුවන් මගුල් ගෙවල් වල මල ගෙවල් වල යන්න පුළුවන් මගුල් ගෙවල් වල යන්න පුළුවන් කසාස් බඳින්න පුළුවන් ඔය ඒව ඔක්කොම සාමාන්‍ය ප්‍රතිදෙන් තමයි ඒව කරන්නේ ඒව කරමින් ඉඳගෙන මේව කරන්න පුළුවන් සත්‍යකුයි නීති අපි ඉන්නේ මද ගොඩේ වගේ එකකින් යන්තම් යන්තම් ගොඩ ගොඩේ ඉඳ පුළු පුළුවන් හරියට කරන්න ඒව ප්‍රශ්න කරගන්න නරකයි ප්‍රතිපත්තිය. ප්‍රතිපත්තිය ඒව යට කරන එකයි කියන්නේ. යට කරන කියන්නේ මේ. ඒව නොකර ඉන්න නෙවෙයි. ඒවා ඒ යුතුයකම් ඉෂ්ට කරනවා. නමුත් තමන්ගේ වැඩේ දිවාරයේදී කී අවස්ථාවල් වලට කරගෙන යනකොට එයා ලෝකේ ජීවත් වෙනවා කියනවා. ස්වභාවයට අනුව වැඩ කරලා තියෙනවා. එයා දුකෙන් මිදලා තියෙනවා, නිවන් දැකලා. කොච්චරද? ඒ ප්‍රමාණය. සම්පූර්ණයෙන්ම මුකුත්ම නැහැ කියන දවසක්. එයි. නමුත් එක්තරා නිවන් දැකලා. එතකොට මිනිහට හැමදාම සසර දුකින් මිදි මිදි දුක් නොවිඳ එයාගේ ප්‍රමාණය හැටියට. අපි කියමු ඒක එයා දවසකට ගෝණි 8ක් දුක් විඳනනම් එයාට ගෝණි 4වත් කරගන්න පුළුවන්. එහෙම නැත්නම් ගෝණි දෙකට පස්ස ගන්න පුළුවන්. එන්නේ එහෙම දීර්ඝමතුයි කරන්නේ. එක පාට ගෝණි ඔක්කොම ඉවර කරන්න බෑ. දුක් ගෝණ. ඒ හිමින් හිමින් යනකොට මේ අයිතිවාසිකම එක්ක යනවා. ඒ පුජ්‍යලයාගේ තවත් විග්‍රහයක් වෙලා කියනවා කියලා. හොඳයි තමයි. ඒ කුජලයක්. ඒ විග්‍රහය රුප්පණය විතරයි. අපි කතා කළේ මේ වෙනස උනේ එයාගේ ජීවිතේ ඒ කොටස් වෙනස් වෙලයි මේ ප්‍රතිඵලෙ දුක් වෙන්නේ කියලා. ඒත් ඒක බුදුහාමුදුරුව තවත් අර අසන්නාට තේරුම් ගන්න අහන්නේ කෙනා පෙන්නනවා එයාගේ ඒ රූපණය නිසා මොනවද වෙනස් වුනේ වේදනාව වෙනස් වුණා වේදනාව වෙනස් නැහැ කියන්නේ ඒවා රුප්පණය වෙච්චාම මතුවෙන ඉන්ධනය රත් වීම උහුලන්න බෑ. එතකොට ඒක විතරයි. ඒක වෙනස් වුණා අංශකය. එයා ළඟ යම් කිසි උෂ්ණ අංශකයක් නම් කලින් තිබුණේ ඊළඟට එයාගේ මේ අංශකය නැගලා කියනවා රොත්තුම දෙන ගන්න. එතකොට රත් වීමයි රත් වීමේ අංශය. ඊළඟට එයාගේ ඒ පිළිබඳව ආකර්ෂණික වේගයේ සංකාර ඒකත් ඒ ගණන්තම වැඩ කරලා තියෙන්නේ. ඈ ඒ වැඩ කරපු එකයි ඒ මිනිහට දැනලා දැන් ওই කෑ ගහන. තේරුණාද ඒක? තේරු. ඒ දැනිලා ඒ කෑ ගහන්නේ ඒකයි. රූපණේ වුණාර ඇතුළේදීන කාම දහසේ යම් කිසි කොටස. ඒ රූපණේ විද්‍යාම අර මතුවෙච්ච ගින්න ඒ ගින්නේ තියෙන අංශකයක් හංසකෙන් හැදිච්ච ආකර්ෂක වේගයක් දැනිච්ච නිසා අනේ අසරණේ කියලා. ඒක ඇහිච්ච අනිත් අසරණය එයත් මේ දඟලනවා මෙතන. ඒ මොකද? ඒ ඔක්කොම එක જાතියි. ඒතර ඒ එක જાතිය නෙවෙයි නා. එතන දඟලනකොට මෙතන શબ્ද නැතුව බලා ඉන්නවනම් ඒ જાතිය නෙමෙයි මෙයා. ඈ අපේ ආම්බුදේ. ඒක ගෙදර මේ විලියම් විලියම් කියලා එක්කෙනෙක් දැන් වැඩ තියෙනවා. වැඩ දීලා ඉතින් මොකද්ද ඒකට හාමුදුරන්ට නිකන් දොස් කතා කරන්න පටන් ගත්තා. පස්සේ දොස් කතා කරලා ඒ මිනිහා හැමිනිල්ල මෙහාට ගියා. ගෙන ආපුවාම ඉතින් මිනිහවත් අරගෙන මම ගියා කියලා එතෙන්ද ගිහිල්ලා මම ඇහුවා. මේ මේක විස්තර කළා මම ඇහුවා මේ ඒ මිනිහා බයින්කොට කොහෙට මේ බන්නේ හිතුවේ නැත්. එයා දුන්න උත්තරේ මොකද? ඒ මිනිහා විලියම් වුණාට මම විලියම් නෙමෙයි. මම හාමුදුරුවෝ. ඉතින් ඒක විශ්වම එක හාමුදුරුවෝ ඉන්න හැටියට මං හිතියා විලියම්ගේ හැටියට විලියම් වැඩේ කරා. එතකොට සාම සතුටින් මම දොස්තර හැලා ඉඳාවා. හැබැයි ඒ මනුස්සයත් අරගෙන ඉඳා. ඉතින් අන්න එහෙම අපිට දැනෙන්න ඕන අර මිනිහා කෑ ගහනකොට දැන් මේ අපිට අමුත්තක් වෙන්නේ අපිත් ඒ මිනිහාගේම බක්කියේ කොටස. එකම බක්කිය දෙන්නා. ඒක නිසා එයා දඟලනකොට මට දඟලෙන්නේ. නෑ මගේ ගාන අඩු වෙන්න ඕන විදියට. අන්න දිනු වෙන්නේ ඒක. ඒත් එයා බලනකොට ඔය එයා කෑ ගන්න. වේපචිත්‍ය ඖෂධය සත්ව දේවේන්ද්‍රේ දේව කතාවක්. මේ <clears throat> දෙවිවරු හිම කරන්නේ නැහැ නමුත් මේක දේව කතාවක්. පොතේක. සුරාසුර යුද්ධේ කළා. ඒ අසුරය පරිදුනා. ඒ අසුරය නායකයා තමයි වේපචිත්‍ය. එයා වගේ නල්ල බැඳලා දැම්මලු එයා ගාව මේ හුදල අනිත් දෙවියෝ. හැබැයි මේ වරදොල හිතා ගන්නවා දෙවියෝ මොකද කරන්නේ දේව කතාවද තියෙන වැඳ පියුවා. එතකොට මේ <clears throat> අර නරක වචනින් බයිනවා. බයිනකොට අනිත් දෙවියෝ කිව්වලු යා මේ ඈකෝ ගන්නවා යා නවත්තන්න දුන්නේ. තමයි දැරි විච්ච මිනිහා කෑ ගහනවා. එයාට දැන දෙන්න තියෙන එකම දේ කෑ ගහනවා. දැරි කමේ සංඥාව කෑගැහිලා ඉන්නවා. එතකොට අපි යම් කිසි කෙනෙක් දිහා බලලා ඒ මිනිහා ඒ මොකද ඒක අරගන්න බැරිකම. එන්නේ කවදක තියාගන්න පුළුවන්. නේ? ඒ බැරිකම ඉදිරියේ මටත් බැරිද දැනගන්න. ඔව් මටත් බැරි නම් මම කියනවා. එහෙනම් මම පුළුවන් කාර්යයක් වෙන්න ඕනම. ඊබයි නම කියනවා. ඔන්න ඔතෙන්ද එනකොට කොයි තරම් ශ්‍රේෂ්ඨද ලෞතර බුදුහාමුදුරුව අපි මෙච්චර මේ සංකදදා කියවන්නේ මොකද නෙමෙයි මේ අය අපිට පේනවා අපේ සංවිධානයේ අය කොහොම ඕනකමකින් ප්‍රතිපත්ති රකින්න හදන ඒකයි මෙච්චර මේ කර්මය ඒ බුදුහාමුදුරුව ඉදිරියේ මේ මාගන්දියේ තින්තමානිකෝ යම්මන්දිලා කවුරු කවුරුත් ඇවිල්ලා ඉතින් එහෙන් මෙහෙන් කොකම් කළා මොනවද බුදුහාමුදුරුව ඒ බලලා ඉතින් එයාගේ ඒ අවස්ථාවේ හැටි. එහෙම නැතුව එයාට බෑ. කියලා බුදුහාමුදුරන් පිළිතුරු. අර දහම්දුරන් නම් ටිකක් කලබල වුණා. ආගන්ධය වහින වෙලාවේ. එයා වෙන මොනවද කරන්න කියන්නේ? එයාගේ පීඩනය ওই විදිහේ කෑ නොගහ. එයාට බෑ උහුලන්නේ ඒ නිසා. එයාට ඉඩ දෙන්නේ කරගන්න. එයාට සැනසෙන්න ඉඩ දෙන්න. කියන එකයි බුදුහාමුදුරන්. ඉතින් ආර්ය ශ්‍රාවක කියන නාමයට අතුල් දෙන්නේ අපි පුළුවන් පුළුවන් හැටි. අන්තිමේ එක දිගට ඉර ගැහුවා වගේ හොඳ වෙන්න බෑ දිවිගෙනුට එකපාරට. පුළුවන් හැටි පාවිච්චි කළොත් ඒකාන්තයෙන් ජීවිතේ වාසනාවන්ත. සත්‍ය මොකද්ද මේ අපි වාසනාවේ හොඳයි සැපයි වැඩගත් කියලා කියන්නේ මොකක්ද කියලා තමන්ගෙන් තමන්ට දැක ගන්න. ඒ දැක ගන්නකොට මේ ජීවිතේ අර අපි බලාපොරොත්තු වෙන උසස් අයිතිවාසිකම ලබන මේ ගමනේ දෙන උද්දේශයවත් වෙනවා. ඒ ගමනේ ඉඳ තමයි දින්ගෙන් දින්ග දුක් නිවාගෙන තමයි සදාහාකාර සුදුකින් උත්පත්පත් වෙන්නේ. ඉතින් <clears throat> දැන් ඉතින් ඔන්න අපේ ඒ කොටස අවසానයි. දැන් ඉතින් මොකක් හරි අහන්න තියෙනවා නම් හැවටකම. ඒ කියවන්න පුළුවන් වෙන්නේ සෝතද්්වාරේ ඒ වැඩ කරන්නේ. මේ කියවනකොට කවදාකවත් බෑ මේ සෝතද්්වාරේ නැත්තම් ඒක මේ ධර්මයේ පිට. අන් ඇහෙන්නේ දුකයි. ඔව් අන්න එහෙම නිකුත්යද ධාරණයක් නැහැ. ඒක මේ විද්‍යාත්මක බුදුහාමුදුරේ වගේ නිකන් ඇතුළත රිංගලා බලලා දී. ඒක ඒ ප්‍රශ්නේ හරිනේ. ජයවිරාම. ඒක තමයි 10ක් වැඩි කතා කරලා. ගයි මේ පින්වත් ගන්න ඕන. අපිට මේ විදිහේ ධර්මයක් විග්‍රහ කරගන්න. අපිට සාමාන්‍ය කුජලයේ වශයෙන් අපිට ඒ තරම් ඥානශක්තියක් නැහැ. නමුත් බුදුහාමුදුරන්ගේ බණ අහපු අප්‍රමාණ දිව්‍ය රාජ සමූහයයි. ඒ දිව්‍ය රාජ සමූහයා මේ උපකාරය අපිට නොලැබුණොත් ඒවා කොමක කරන්නේ. නිසා ඒ ඉදාගම් අපි මේ විදිහේ ධර්මයේ ශ්‍රවණය කරලා ඒ යම් පුණ්‍ය සම්භාරයක් රැස් කරගන්න. ඒ සියලු ලෝකපාලක තාත්පාලක මේ ස්ථානයටත් අන්‍ය ස්ථානවලටත් අප අපැසු කරන්නා ස්ථානවලට අදිගු සියලුම දිව්‍යරාජ සම්යාමී දින අනුමෝදන් වෙත්තා. එයින් සතුටටපත් වෙන්නා වූ දිව්‍යරාජ සම්යාගේ ආශිර්වාදය මේ සමතම ලැබීමෙන් දිනෙන් දින මොහොතෙන් මොහොත ජීවිතය සමගට පත් කර ගැනීම සඳහා දිහත් සාහයක් කළ හැකි පුරාරයක් රැස්වා. ඒ දිව්‍යරාජ සමූහයාටත් තම තමන් මෙන්න සීමේ පරිලෝකීය මෞපියාදී ඥාති වර්ගයාට දුක් පින්නතුන්ට දෝෂකන්ද තම තමන්ට මේ ශක්තිය කාන්තයෙන්ම සියලු දුක් නිවාලන්නා වූ අමා මා නිවන් පිණිස හේතු වේවා යන්ති කරගෙන සමතුම නිවන් සුව ලැබේවා කියලා ප්‍රාර්ථනා කරගන්න. අභිවාදන සීලිස්ස නිච්ඡම් වද්ධා පචායනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුඛම් බලං ආයුරාෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti හිමිනාතේ සමිද්දතු Thank you.